එතනදී බුදුරජාණන් වහන්සේ සූත්‍රේ පටන් ගන්නෙ යෝ භික්කවේ මග්ගෝ යා පටිපදා තණ්හක්කයාය සංවත්තති තං මග්ගං තං පටිපදං භාවේත කියලා බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා තමයි මේ සූත්‍රේ පටන් ගන්න. ඒ කියන්නේ යම්කිසි ප්‍රතිපදාවක් තියනවාද යම්කිසි මාර්ගයක් තියනවාද මෙන්න මේ තණ්හාව ශේ කිරීම පිණිස අන්නේ මාර්ගයේ අන්නේ ප්‍රතිපදාව දියුණු කරන්න කියලා බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. එතකොට මොකද්ද මේ තණ්හාව දුරු කරන මාර්ගය? මොකද්ද මේ තණ්හාව දුරු කරන ප්‍රතිපදාව? කියලා ඊළඟට බුදුරජාන් වහන්සේ ඒක පෙන්ලා දෙනවා. ඒ තමයි බොජ්ජංග දියුණු කිරීම. එතකොට අවබෝධය පිණිස තුඩු දෙන, අවබෝධයට හේතු වෙන කියන අර්ථයෙන් බොජ්ජංග කියන වචනේ යොදලා තියෙනවා. ඊළඟට බොජ්ජංග ධර්ම හතක් ගැන විස්තර වෙනවා. සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා. ඒතර අපිට තේරෙනවා අපි කරගෙන යන කායානුපස්සනාව හරහා මේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි වේදනානුපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි චිත්තානුපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ධම්මානුපස්සනාව හරහාත් බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ඇතැම් බොජ්ජංග ධර්මයන් ආධ්‍යාත්මික අරමුණක්. ඒ කියන්නේ අජ්ජත්තික ඇතුළත තියෙන අරමුණක් හරහා දියුණු කරන්න පුළුවන්. ඒ වගේමයි ඇතැම් වෙලාවට බාහිර අරමුණක් අරමුණු කරගෙනත් පාවිච්චි කරලත් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ඇතැම් බොජ්ජංග ධර්ම උදාහරණයක් වශයෙන් පීති සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ වගේ බොජ්ජංග ධර්මයන් විතක්ක ਵਿਚාර සහිතවත් දියුණු කරන්න පුළුවන් විතක්ක ਵਿਚාර රහිතවත් දියුණු කරන්න පුළුවන්. ඒ වගේමයි වීරය වගේ සම්බොජ්ජංගයන් කායික මේ වීරයක් යෙදීම හරහා දිනු කරගෙන දිනු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම මනස ඔසවා තැබීමෙන් චෛතසික වශයෙන් ඔසවා තැබීමෙනුත් අන්න විරිය සම්බොජ්ජංගයක් වඩන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. එතකොට මේ ආදී වශයෙන් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මේ බොජ්ජංග ධර්මයන් වල යම් විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය හරහා ඇතම් බොජ්ජංග ධර්මයන් එතකොට අපිට ඇතුළත අරමුණු ආශ්‍රයෙන් දිනු කරන්න පුළුවන්. ඒ වගේම බාහිර අරමුණු ආශ්‍රයෙන්ුත් දිනු කරන්න පුළුවන්. ඇතම් අරමුණු විතක්ක ਵਿਚාර සහිතව දිනු කරන්නත් පුළුවන්. ඇතැම් වෙලාවට ඒකම විතක්ක ਵਿਚාර රහිතව දිනු කරන්නත් පුළුවන්. මේ වගේ එකතකින් බැලුවාම මේක යම් පමණක අපිට විචිත්‍රත්වයක් දකින්න අවස්ථාව ලැබෙනවා. නැත්නම් මේකේ පරාසයක් ලොකු පරාසයක් දකින්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි බොජ්ජංග ධර්මවලදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඇතැම් බොජ්ජංග ධර්මයන් දිනු කළ යුතු අවස්ථා තියෙනවා අනිත් වෙලාවට ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙන අවස්ථාවලුත් තියෙනවා උදාහරණයක් වශයෙන් අපේ හිත සැඟ වෙන ගතියක් තේනවා නම් නැත්තම් මලානික වෙන ගතියක් තේනවා නම් නැත්තම් කම්මැලි වෙන ගතියක් තේනවා නම් පසුබාන ගතියක් තේනවා නම් ඒ බඳු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න යන්න එපා කියලා. ඒ වෙනුවට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ වඩන්න කියලා උපදෙස් දෙනවා. ඒකේ අනිත් පැත්තකුත් පෙන්නනවා යම් අවස්ථාවක හිතේ විසිරීලා ටිකක් කලබලකාරී තත්වයක තියෙනවා නම් හිත සමාහිත වෙලා නැත්තම් අන්න ඒ බඳු අවස්ථාවකදී ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න එපා කියනවා. ඒ වෙනුවට පස්සද්ධ සම්බොජ්ජංගයයි, සමාධි සම්බොජ්ජංගයයි, උපේක්ඛා සම්බොජ්ජංගයයි වඩන්න කියනවා. එතකොට මේ අනුව අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම ගැන යම් වැටහීමක් අපිට තබා ගැනීම වැදගත්. ඒ වගේමයි ඒවා අවස්ථානුකූලව කොයි කොයි ඒවද මේතෙන්දි ශක්තිමත් කළ ගත යුත්තේ, කොයි කොයි ඒවද මෙතෙන්දි වැඩි අවධානයක් නොදී ඉන්න ඕනේ කියන ගැන අපි යමක් දැනගෙන තිබීම වැදගත්. ඒ බඳු වැටහීමක් අපිට තියෙනවා නම් එක පැත්තකින් අපිට ඉන්ද්‍රිය සමතාවයක් කරහා යන්න පුළුවන්. නැත්නම් අපි එකම මට්ටමකින් මේ භාවනාව දියුණු කරනවා කියලා දෙයක් නෙමෙයි අත්ත වශයෙන්ම වෙන්නේ. අපි පටන් ගන්න මට්ටමේ නෙමෙයි සමහරලාට මැද හරියට යනකොට. අග හරියට යනකොට ඊටත් වඩා වෙනස්. එතකොට මේක ප්‍රායෝගිකව වැඩෙන ස්වභාවයක් තියෙනවා, වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. අපි මේ අවස්ථානුකූලව ඒ ඒ මට්ටම් හරි ගස්ස ගනිමින් හරි පාරට දාගනිමින් තමයි එතකොට මේ ගමන යන්න තියෙන්නේ. අපි වාහනයක් එලවනකොට වම් පැත්තට වාහනේ බර වෙනවා නම් නැත්නම් මේ පැත්තට ඇලවෙනවා නම් මේ පැත්තට හැරෙනවා නම් අන්න ආයි දකුණු පැත්තට කරකවලා අන්න මැද්දට ගන්න පුළුවන්. ඒ වගේම යම් ආකාරයකින් දකුණු පැත්තට බර වෙනවා නම් අන්න වම් පැත්තට කරකවලා අන්න මැද්දට ගන්න පුළුවන්. අන්න ඒ වගේමයි අපේ මේ හිතත් මේ අපි කරගෙන යන වැඩේ හරහා මොන අන්දමින්ද ප්‍රතිචාර දක්වන්නේ මොන විදිහටද මෙයා දැන් හැසිරෙන්නේ එයා බොහොම සාවධානව මේ කටයුත්තේ යෙදෙනවද කැමැත්තෙන් කටයුත්තේ යෙදෙනවද? හොඳට අපිට විස්තර තේරෙනවද? අරමුණ හොඳට ප්‍රකට වෙනවද? මේ ආදී වශයෙන් අපිට මේ හිත දිහා මදක් විමසිල්ලෙන් බලබලා අපස්සට හැරිලා බලබලා තමයි එතකොට මේ කටයුත්තේ නියැලෙන්න තියෙන්නේ. විශේෂයෙන් සති සම්බොජ්ජංගය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා බුදුරජාන් වහන්සේ සතිකෝ අහම්බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා. සතිය සම්බන්ධයෙන් කිසිම ප්‍රමාණයක් සීමාවක් අවස්ථාවක් ප්‍රදේශයක් දක්වන්නේ නැහැ. සතිය කොපමණ දියුණු කළත් කුමන අවස්ථාවේ පැවැත්වුවත් වැරද්දක් නැහැ කියලා කියනවා. ඒ නිසා සතියෙන් තමයි මේ ඔක්කොම පෙන්වලා දෙන්නේ. කොයි පැත්තරද බර වෙන්නේ, කොයි පැත්තරද සැහැල්ලු වෙන්නේ, කොයි පැත්තරද වැඩෙන්නේ, කොයි පැත්තරද යන්නේ කියන එක හොඳට පෙන්ලා දෙන්නේ සතියෙන්. එතකොට ප්‍රඥාව එහෙම මුල් කරගෙන අපිට තීරණය කරන්න මේ මේ අවස්ථාවන් වලදී මේ මේ අන්දමින් කටයුතු කරන්න ඕනේ කියලා අන්න අපිට ප්‍රායෝගිකව යම් වැටහීමක් තබා ගැනීම වැදගත්. මේවා අපි එකතකින් සුතමේ ඥානයක් වශයෙන්ුත් තබා ගන්නවා වගේම මේවා ප්‍රායෝගිකව අපි භාවනා වඩනකොට කොහොමද මේ ධර්මයන් හසුරවන්නේ කොහොමද මේවා අඩු වැඩි කරන්නේ කියන ඒවා සම්බන්ධයෙන් ප්‍රායෝගික වටින වැටහීමක් අපි අපිටම ඇති වෙන්න වෙනවා ඇති කරගන්න වෙනවා ඊළඟට බුදුරජාන් වහන්සේ මේ මේ විදිහට ධර්මයේ දේශනා කරනකොට එතන හිටපු උදාය කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා කොයි විදිහට වඩපු පොජ්ජංග ධර්මයන්ද කොයි විදිහට බහුලීකృత කළොත්ද මේක මහත්ඵල මහානිසංස වෙන්නේ නැත්නම් තණ්හාව ෂේ කිරීම පිණිස බලපවත්වන්නේ කියන ප්‍රශ්නයක් ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් විපුලං මහග්ගතං අප්පමානං අබ්භ්‍යාපජ්ජං. ඊ විදිහටම ධම්මවිචේ සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා, විරිය සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා, පස්සදි සම්බොජ්ජ පීති සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා, පස්සාදි සම්බොජ්ජය ගැන සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා. සමාධි සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා. උපේක්ෂා සම්බොජ්ජංගය ගැනත් විස්තර කරනවා. ඒ කියන්නේ අපිට එතකොට යම් අවස්ථාවක යෝගාවචරය සෑහෙන්න දියුණු වෙච්ච මට්ටමකට ආවනම් ඒ කියන්නේ දැන් මේ ආරම්භක මට්ටමක් නෙමෙයි කතා කරන්නේ. ආරම්භක මට්ටමේදීම මේ විවේකයක් ඇසුරු කරන්න පුළුවන් හැකියාවක්, නිරෝධයක් ඇසුරු කරන්න පුළුවන් හැකියාවක්, ඒ මගේම විරාගී ස්වභාවයක් ඇසුරු කරන්න පුළුවන් හැකියාවක් යෝගාවචරයෙකුට නැහැ. ආරම්භක මට්ටමේදී ආ හොඳට මේ අරමුණ හොඳට තමන්ගේ සතියට හසු කරගන්නා වමනාවක් තමයි යාගේ හිතේ තියෙන්නේ. මොකද මේ හිත තාමත් দমনය වෙලා නැහැ. මේක නිරන්තරයෙන්ම අතීතයට අතීතයට යන්න අතීතයට අනාගතයට යන්න මේ කැසකවනෝ දඟලනවා. ඒ බඳු පරිසරයක තමයි දැන් මේ ආධුනික යෝගාවචරයේ අරමුණක් තුල හිත පවත්වන්න උත්සාහත් වෙන්නේ. එතකොට මේ විරාගී බවක් විවේක ස්වභාවයක් ඇත්තෙම නැහැ. ඒව ගැන හිතන්න අවශ්‍යත් නැහැ. නමුත් කාලාන්තරයක් තිස්සේ භාවනාව වඩනකොට විශේෂයෙන්ම විපස්සනාවට හැරිුණාම සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ආදී වශයෙන් ඒ බුදුරජාන් වහන්සේ විස්තර කරන මේ අරමුණේ හැසිරීම හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාම අරමුණේ උදේවය බලන්න පුළුවන් වුණාම ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට දැක ගන්න පුළුවන් වුණාම අන්න යෝගාවචරයේගේ හිතේ මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. මේක මේ ප්‍රඥාව හරහා දැන් අන්න ප්‍රඥාව අවදි වෙන්න ගත්ත අවස්ථාව. හොඳට මේ අරමුණේ යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න ඒ ඒ අරමුණේ තියෙන ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න බුදුරජාන් වහන්සේ කියන මේ හිතේ නැත්නම් මේ යෝගාවචරයාගේ චිත්ත સંතානේ පරිවර්තනයක් සිද්ධ වෙන්න ගන්නවා ධර්මතාවයක් වශයෙන්. ඒක මේ යෝගාවචරය අමුතුවෙන් ඇති කරගත යුතු පරිවර්තනයක් නෙමෙයි පරිවර්තනයක් ඇති වේවා කියලා චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක ධර්මතාවයක් වශයෙන්ම මේ යෝගාවචරයේ හිතේ ඇති වෙනවා. යම් යථා භූතං ඥාන දස් මේ යථා භූත ඥාන දර්ශනයක් මේ යෝගාවචරයේ හිතේ ඇති වුණා නම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන නිබ්බිදාවක් විරාගයක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තාය කියලා එහෙම සූත්‍ර දේශනාවලින් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇත්තටින් දැකීමක් යෝගාවචරයේ හිතේ ඇති වෙනවා නම් ඒබඳු වැටහීමක් අවබෝධයක් මෙතන තියෙන ස්වභාවය යථා ස්වභාවය හොඳට යාට තේරෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සිතේ එක්තරා අන්දමක නිබ්බිදාවක් අවබෝධයේ මත ඇතිවෙන කලකිරීමක් අවබෝධයේ මතම මේ අරමුණෙන් ඈත් වීමක් අරමුණ නිකම් බොඳ වෙලා යෑමක්. අරමුණත් මේ බලන සිතත් අතර පරතරයක් ගොඩනැගීමක්. අරමුණේ තොරතුරු මැකී යාමක්. ඒකේ විස්තර බොඳ වී යාමක්. අරමුණ නීරස වීමක්. වගේ යම් යම් උපමාන හරහා අන යෝගාවචරයේ හිතේ යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒකෙම ප්‍රතිඵලයක් වශයෙන් තමයි අන්න හිත අවස්ථාවක් ලබා ගන්නේ මේ අරමුණෙන් බැහැර වෙලා සම්පූර්ණ ස්වාධීනව ඉන්න පුළුවන් තත්වයක්. එයාටම මේ අරමුණේ තියෙන ආදීනව ප්‍රකට වෙලා. ආදීනව ප්‍රකට වෙච්ච මනසක් තමයි අන්න ස්වාධීනව ඉන්න පුළුවන් හැකියාවක්, නිදහසේ ඉන්න පුළුවන් හැකියාවක්, අරමුණු රහිතව ඉන්න පුළුවන් හැකියාවක්, නිමිති නොගෙන ඉන්න පුළුවන් හැකියාවක් අන්න ඇති කරගන්න. අන්න ඒ බඳු අවස්ථාවක් තමයි සාමාන්‍යයෙන් අනිශ්චිත ස්වභාවයක් වශයෙන් සලකන්න තියෙන්නේ. ඒ නිසා කායानुපස්සනාව විස්තර කරන බුදුරජාන් වහන්සේ දැන් විස්තර කරනවා දැන් මේ කයෙහි කයානුව බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ වගේමයි ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳින් ප්‍රකට කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න ඒ තැනත්තාගේ හිතේ නැත්නම් ඒ යෝගාවචරයාගේ හිතේ ප්‍රඥාවක් දියුණු වෙන්න ගන්නවා. හොඳට සතිය පිහිටන්න ගන්නවා. යන්න ඕන පාර තේරෙන්න ගන්නවා. කොහොම තේරෙනකොට අන්න එයා මේ කය පාවිච්චි කරනවා තවදුරටත් සතිය දියුණු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. තවදුරටත් ප්‍රඥාව වර්ධනය කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. දැන් මෙහෙම වර්ධනය වෙන යෝගාවචරය තමයි අන්න බුදුරජාන් වහන්සේ කියන්නේ අන්තිමට අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. අන්න එයා දැන් උත්සාහත් වෙනවා. එහෙමත් නැත්නම් ඒ යෝගාවචරගේ හිත උත්සාහත් වෙනවා. කයවත් ඇසුරු නොකර ඉන්න. දැන් කය පාවිච්චි කළයි මේ සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගත්තේ. හැබැයි දැන් හිත ටික ටික තේරුම් අරගෙන මේ කයේ තියෙන ආදීනවය, Tamanට මේක පාලනය කරන්න බැරි ස්වභාවය, නිරන්තරයෙන් මෙතන තියෙන පෙළන ස්වභාවය මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන මෙන්න මේ අනිත්‍ය ස්වභාවය මේ හොඳට වැටහිලා අන්න මේ බඳු තැනක් ඇසුරු කරනවට වඩා මේකෙන් අයින් වෙලා බොහෝම සමනේ වෙච්ච ස්වභාවයකින් සාමකාමී ස්වභාවයකින් නිර්වුල් ස්වභාවයකින් පුජ්‍යල ස්වභාවයෙන් ඈත් වෙච්ච අනාත්ම ස්වභාවයකින් පවතින අන්න මේ යෝගාවචරයාගේ සිතට අන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි පරණ පුරුද්දට මේ හිත ගිහිල්ලා නැවතත් දේවල් අල්ලන්න ඉඩ තියෙනවා. එතකොට හැබැයි අන්න බුද්ධ වචනය මතක් වෙන්න පුළුවන් රචකින්චි ලෝකේ උපාදිත මේ නැවතත් මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අල්ලන්න යන්න එපා කියලා අන්න නැවතත් මතක් කරගන්නවා. මතක් කරගෙන අන්න මේ අල්ලපු සංස්කාර ධර්මය එක්කෝ අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් එතන තියෙන මේ හේතුන් නිසා මෙතන හටගත්තු ස්වභාවය දකින්න පුළුවන්. නැත්නම් මේ අල්ලපු ගතිය තුල තියෙන රළු ස්වභාවය දකින්න පුළුවන් මේ ආදී වශයෙන් নানা ප්‍රකාර වශයෙන් නැවතත් මේ උපාදාන වෙච්ච తත්වයේ තියෙන ඒ ගොරෝසු ස්වභාවය එතන තියෙන කෙලෙස් බරිත ස්වභාවය එතන තියෙන රළු ස්වභාවය එතන තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය හොඳට තේරුම් අරගත්තා නම් අන්න ආයෙත් හිත නිදහස් වෙනවා මේ ආදී වශයෙන් අන්න යෝගාවචරයක් පුහුණු වෙනවා වඩ වඩාත් මේ අරමුණු ඇසුරු නොකරන සතියක් හදාගන්න අනිශ්චිත ස්වභාවයක් හදාගන්න ඉතින් ඒක ගැන තමයි ඊළඟට බුදුරජාන් වහන්සේ ඒ උදායි ස්වාමීන් වහන්සේට විස්තර කළේ. ඒ කියන්නේ දැන් සති සම්බොජ්ජංගය තවදුරටත් දියුණු කරන විවේකයක් ඇසුරු කරමින් විරාගීව විරාගයක් ඇසුරු කරමින් නිරෝධයක් ඇසුරු කරමින් නිරෝධය අධ්‍යා දැක දැක ඊළඟට අතහරින ආකල්පයකින් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් විවේකයක් මත පදනම් වෙලා දැන් තවදුරටත් සතිය දියුණු කරනවා ඊළඟට විරාගී ආකල්පයක් මත පදනම් වෙලා සතිය දියුණු කරනවා ඊළඟට දේවල් නැති වෙලා යාමත් දිහා බල බල සතිය තවදුරටත් දියුණු කරනවා. ඊළඟට දේවල් අතහරින ආකල්පයක් මත සතිය දියුණු කරනවා. එතකොට මෙබඳු ආකල්පයකින් මෙබඳු පදනමක් මත පිහිටලා සතිය දියුණු කරනවා වගේම ධම්මවිචේ සම්බොජ්ජංගයක් දියුණු කරනවා. ඒ කියන්නේ මෙතන අරමුණක් ඇති වෙලා නැති වෙලා යන හැටි දක්නව වගේම සමහරලාට අරමුණකින් තොර ස්වභාවය තුලත් අන්න යෝගාවචර හොඳ අවදියෙන් ඉන්නෝ. ඊයේ අපි කතා කළා වගේ මේ අරමුණක් අරමුණක් ගොරෝසු මට්ටමේදී සමහරලාට ඔන්න යෝගාවචරයට අවදියෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ අරමුණම ගෙවිලා යනකොට සූක්ෂම වෙනකොට සියුම් වෙනකොට සමහරට මේ යෝගාවචරයම නිින්දට වැටෙනවා. මොකද ඒ අරමුණේ දැන් අර හිත අවදි කරවලා තබන ගතියක් නැත්තම් හිත උත්තේජනය කරන ගතියක් දුරු වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. එතකොට අන්න හිත නින්දට වැටෙන්න පුළුවන්. හිත සැඟවෙන්න පුළුවන්. නමුත් නැවත නැවත පුහුණු වීම හරහා අන යෝගාවචරයට අවස්ථාවක් ලැබෙන ඊටාම සියුම් අරමුණේ පවා සතිමත්ව ඉන්න, අවදිමත්ව ඉන්න. නමුත් ඊටත් එහා සූක්ෂම මට්ටමක් තමයි එකතකින් අරමුණ සම්පූර්ණයෙන්ම අතහැරිච්ච මට්ටම. ඒ බඳු මට්ටමකදී පවා යෝගාවචරයට නිින්ද යන අවස්ථාව තියෙනවා, හිත සැඟවෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ බඳු තත්වයන් මගහරිමින් මේ නිවැරදිව මිබඳු අරමුණකින් තොර තත්වයක පවා අවදිමත්ව ඉන්නවා කියන එක සෑහෙන කාලයක් හොඳට පුහුණුවක් හරහාම ගත යුතු තත්වයක්. ඒවා නිකන් හිතලා හිතලා මේ තර්කානු තර්ක හිතා ගන්න දේවල් නෙමෙයි. මේ බුදුරජාන් වහන්සේ මෙතන පෙන්වන්නේ තනිකරම ප්‍රතිපatti මාර්ගයක්. තනිකරම ප්‍රායෝගික මාර්ගයක්. එතකොට යෝගාවචරයේ මේ මාර්ගයේ පුහුණු කරනවා නම් වඩා වඩා දියුණු කරනවා නම් අන්න යාට හැකියාව ලැබෙනවා ටික ටික මේ බඳු තත්ත්වයක් පවත්වන්න. ඊට අපි තුමු ඔන්න පරයන්කේදී ඔන්න මේ හැකියාව ලැබෙනවා. විනාඩි 5ක් 10ක් ඔන්න ටික ටික දැන් අවස්ථාව ලැබෙනවා. එයා ඒක තව තව වර්ධනය කළා ඒක විනාඩි 20ක් 30ක් 40ක් දක්වා ඔන්න වර්ධනය කරනවා. කොහොම හොම කරන්න කරන්න මේ හිත පුරුදු වෙනවා මේ තැනට. හිතට පුරුද්දක් ඇති වෙනවා මෙන්න මේ තැන ඉන්න. කලින් හිටිය තනිකරම අරමුණු ග්‍රහණය කරපු ස්වභාවයක දැන් අන්න හිතට අලුත් පරිසරයක් පුරුදු කරලා දෙනවා මේ අරමුණු ඇසුරු නොකර ඉන්න තැනක්. හරියට නිකන් වතුරේම හිටිය ඉබ්බෙක් දැන් ඌට මේ හැකියාව තිබුණත් ඒ ඉබ්බා දන්නේ නැහැ වතුරෙන් එළියට ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා. අපි හිතමු එහෙම ස්වභාවයක්. නමුත් අන්න කවුරු හරි මේ ඉබ්බව දැන් ගොඩින් තියෙනවා. ඉතින් සමහරලාට මේ ඉබ්බා දඟලනවා මොකද තාම මේ ගොඩ පුරුදු නෑ. නැත්තම් ගෙම්මෙක් වෙන්නත් පුළුවන්. අපි හිතමු ඔව් වතුරෙම නම් හිටියේ ඌට පුරුදු වෙලා නැත්තම් මේ ගොඩ ඉතින් ඒ වුණාට මේ සතාට හැකියාව තියෙනවා හැබැයි ගොඩ ඉන්නත්. ඔබේ ජීවීන්ට හැකියාව තියෙනවා වතුරේ ඉන්නත් ගොඩ ඉන්නත්. ඔන්න වගේ මේ හිතටත් හැකියාව තියෙනවා අරමුණු සහිතව ඉන්නත් අරමුණු රහිතව ඉන්නත්. නමුත් අපි බහුලව ඉන්නේ අරමුණු සහිතව. ඒ අරමුණු වලත් පැටලි පැටලි. ඒ අරමුණු වලින් සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ බෝහ ඇති කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒක නිකන් අර ගෙම්බා වතුරේ ඉන්නවා වගේ. නමුත් කොයි වෙලාවක හරි මේ සතාව එළියට අරගෙන පොඩ්ඩක් හරි මේකේ පුරුදු කළොත් අන්න එතන තියෙන එක්තරා අන්දමකින් සහනයක්, එතන තියෙන නිස්කලංක බවක් සමහරට වැටහෙන්න පුළුවන්. අන්න වගේ තමයි අපේ හිතටත් පුරුදු කරන්න වෙනවා මෙන්න මේ අලුත් తත්වේ. මේකයි අර බුදුරජාන් වහන්සේ අර අපාර සූත්‍රයේදී දේශනා කරන්නේ මේ විවේක ස්වභාවය තාම හුරු නැහැ. මේක ටිකක් අමාරුයි හිත රඳවන්න. අන්නේ හැබැයි මේ අමාරු තැන හිත ඇලවීම සඳහාන්න කැමැත්තක් ඇති කරගන්නවා. එතෙන්ට හිත හුරු කරන්න හිතේ උවමනාවක් ඇති කරගන්නවා. එහෙම උවමනාවක් ඇති කරනන්න එතන අමාරුවෙන් හිත රඳවනවා. එතන ඒ තරම්ම රසයක් නැහැ. එතන තියෙන ඒකාකාරී බවක්. එතන තියෙන හුදු නිමිති නැමැති ස්වභාවයක්. ඒත් අන්න බුද්ධ වචනේ අහුම්කන් දීලා බුදුරජාණන් වහන්සේ දන්නේ මම දන්න දෙයක් නැහැ කියලා නිහතමානී වෙලා අන්න අපි එතන හිත පවත්වන්න උත්සාහත් වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිත ටික ටික ටික මේ අලුත් தത്വයට පුරුදු වෙනවා. අලුත් தത്വය දැන් හිතේ ගොඩ නැගෙනවා. අන්න හිත දැන් ටික ටික ගැඹුරු සමාධියකින් තොරව පවා අන්න මෙබඳු தത്വයක් ඇසුරු කරන්න ඉගෙන ගන්නවා. දැන් මේ தത്വය මොන්න සක්මනේත් ගන්න උත්සාහත් වෙනවා. සාමාන්‍ය සරල වැඩක් කරද්දිත් මේ தත්ත්වය ගන්න උත්සාහත් වෙනවා. ඔන්න ටික ටික දැන් යෝගාවචරයා මේක නිකන් අතැඹුලක් වෙන தත්ත්වයකට. එහෙම නැත්නම් මේ බොහොම පහසුවෙන් Tamanට ගන්න පුළුවන් தත්ත්වයකට අන්න දැන් ටික ටික පුහුණු වෙවි පුහුණු වෙවි යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ විදිහට මේ උදායි ස්වාමීන් වහන්සේට විස්තර කරද්දී ඊළඟට කියනවා තස්ස සති සම්බොජ්ජංගම් භාවයතෝ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් විපුලං මහංගතං අපමානං අභ්‍යාපජ්ජං තණ්හා පහීයති. කියන්නේ අන්න මේ තණ්හාව ප්‍රහාණය වෙනවයි කියනවා මේ විදිහට කටයුතු කිරීම තුළ. දැන් මොකද යෝගාවචරයා මෙබඳු ස්වභාවයක් හිතේ පවතිනකොට මෙතන ලකුවට මමත්වයක් ගොඩ නැගෙන්නේ නැහැ. දැන් හිතේ තියෙන සාමකාමී බවක් රාග ద్వේෂ ඈතට රාග ద్వේෂ මෝහයන් ඈතට ගිය බවක් හිතේ හොඳට ඉඩකට සහිත බවක් හිතේ කිසිම ආතතියකින් තොර බවක්. ඉතින් එතකොට මෙතන උපාදානයක් සිද්ධ වුණොත් අන්න යෝගාචරය නැවතත් පේනවා. යම් අවස්ථාවක නැවතත් අර හිත පරණ පුරුද්දට ගිහිල්ලා මොකක් හරි ඇල්ලුවොත් අර නොල්ලා හිටිය தત્ත්වයේ හිටිය යෝගාවචරයාගේ හිතට ඔන්න දැන් මේ අල්ලපු தત્ත්වය ග්‍රහණය කරපු தત્ත්වය ඔන්න හොඳට තදට දැනෙනවා. ඉතින් ආයෙත් මේ සතියෙන් පෙන්න දෙන ඔන්න ආයෙත් පරණ පුරුද්දට ඇල්ලුවා කියලා. පරණ පුරුද්දට මොකක් හරි ග්‍රහණය කරා කිය. කොහේ හරි ගිහිල්ලා හේතුණා කියලා. කොහේ හරි ගිහිල්ලා අන්න තණ්හාවෙන් බදාගත්තා කියලා අන්න සතියෙන් පෙන්ලා දෙනවා. අන්න ප්‍රඥාවෙන් ඉදිරිපත් වෙලා අන්න නැවතත් හිත ප්‍රඥාවෙන් නිදහස් කරගන්නවා. ඉතින් මේ විදිහට නැවත නැවත සිය දහස් අපිට කරන්න වේවි. මොකද මේ හිතේ තියෙන්නේ සුළුපටු තණ්හාවක් නෙමෙයි. මේ සිතේ තියෙන්නේ මේ අදයි ඇතිවෙච්ච තණ්හාවක් නෙමෙයි. මේක මේ කල්ප ගණන් තිස්සේ අපි ඕකම තමයි වර්ධනය කරගෙන තියෙන්නේ. කරට අත දාගෙන ඇවිල්ලා තියෙන්නේම තණ්හාවේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මේ සංසාරේ සැරිසරනකොට දෙවැන්න කරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ සහායකයා කළා කරගෙන අපි ඇවිල්ලා තියෙන තණ්හාව. ඒ නිසා හැම තිස්සෙම මේ තණ්හාව අපි ගාවම ඉන්නවා. ඒ නිසා යා හැම තිස්සෙම මේ අල්ලන්නම උපදෙස් දෙනවා. බැඳෙන්නම ඇලෙන්නම උපදෙස් දෙනවා. ඉතින් හිතත් පරණ පුරුද්දට ගිහිලා ඇලෙනවා බැඳෙනවා. හැබැයි අන්න සතියෙන් කියලා දෙනවා. සතියෙන් මතක් කරලා දෙනවා. ඔන්න ආයෙත් ඇලුනා. ඔන්න ආයෙත් බැඳුනා කියලා පෙන්නකොට අන්න බුද්ධ වචනයට ඇහුම්කන් දීලා මොකද දැන් හිතේ තියෙන්නේ අර අතහරින ආකල්පයෙන් නිසා වොස්සග්ග පරිණාමයෙන් අතහරින ආකල්පයක් නිසා අන්න නැවතත් අතහැරලා දානවා. ඒ වගේමයි බුද්ධ වචනයත් මතක් වෙනවා. රචකින්චි ලෝකේ උපාදිත මේ ලෝකේ කිසියක් කිසිවක්ම උපාදාන කරන්න යන්න එපා. දැඩිව ග්‍රහණය කරන්න යන්න එපා කියලා අන්න යෝගාවචරයට මේ දේවල් මතක් වෙලා අන්න අතහැරලා දානවා. ඉතින් නැවත නැවත මේ தත්ත්වය දියුණු කරන්න දියුණු කරන්න අන් තණ්හා පහීයති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. තණ්හා ප්‍රහාණය වෙන්න ගන්නෝ. දැන් මේකේ මේ සූත්‍රයේ තවත් ඊටාම රසවත් අන්තිම කොටසක් එනවා. බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ බොජ්ජංග ධර්ම 7 වඩනකොට තණ්හා පහීයති කියලා විස්තර කළ අවසානයේ කියනවා තණ්හාය පහන කම්මම් පහීයති කම්මස්ස පහනා දුක්ඛම් පහියති. අන්න මේ කර්මය ගැනත් මේ සූත්‍රය සඳහන් කරනවා. ඒ කියන්නේ යම්සිතක තණ්හාව ප්‍රහාණය වෙනවන් නම් ඒ හරහාම අන්න කර්මයක් ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඒ වගේමයි කර්මය ප්‍රහාණය වීම හරහා දුක ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඔන්න ඔතන ඊටාම අලුත් එහෙම නැත්නම් ඊටාම මේ සූක්ෂම අර්ථ දැක්වීමක් බුදුරජාන් වහන්සේ කරනවා. දැන් තණ්හාවශේ වීම හරහා කර්මය ප්‍රහාණය වෙනවා. කර්මය ප්‍රහාණය වෙනකොට ඔන්න දුකත් ප්‍රහාණය වෙනවා කියලා. අන්න තණ්හාවයි කර්මයයි දුකයි අන්න එකට ගලපලා බුදුරජාන් වහන්සේ අවස්ථා සම්බන්ධයක් පෙන්වනවා. තණ්හක්කයෝ කම්මක් තණ්හක්කයා කම්මක්කයෝ කම්මක්කයා දුක්ඛක්කයෝ. ඔන්න ඊටාම වටනා සම්බන්ධයක් තණ්හක්ඛයා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ තණ්හා විෂය වීමෙන් කර්මේෂය වෙනවා කර්මේෂය වීමෙන් දුකෂය වෙනවා ඔන්න ඔය කාරණාව අපි ටිකක් මතු කරගන්න වටිනවා. එතකොට මේ මුළු ප්‍රතිපදාවම එකතකින් තණ්හාව ඡය කරන ප්‍රතිපදාවක් වගේම ඒ හරහා මොන්න කර්මයක් ඡය වෙලා යනවා. ඒ වගේම දුකත් දුර වෙලා යනවා, දුකත් ඡය වෙලා යනවා. දැන් මේ පිඟුතුන්ට මතක් කරගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින්ම එක්තරාන්දමක පොරොන්දුවක් දෙනවා. මේ සතිපට්ඨානය යම්සි කෙනෙක් වඩනවා නම් එයාගේ හිතේ දුක් දුම්නස් දුර වෙලා යනවය. ඒ වගේම ශෝක පරිද්දවානං සමතික්කමාය කියලා මේ යම්කිසි ශෝක කිරීමක් වැළපීමක් තියෙනවා නම් ඒවා මගහර ගන්න පුළුවන් ඒ සමතික්‍රමණය කරන්න පුළුවන් මේ සම්පූර්ණ හිතේ විසුද්ධියක් ඇති කරගන්න පුළුවන් කියන අන්න පොරොන්දුවක් දෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සතිපට්ඨානය යම්සි කෙනෙක්ගේ හිතේ වැඩෙනවා නම් ඒක වඩනවා නම් එහෙනම් ඒ හිතේ දුක වෙලා යන්න ඕනේ. දුක දැන් අඩු වෙන බවත් තේරෙන්න ඕන. ඉස්සෙල්ලා නම් හිතේ සෑහෙන ආතති ගතියක් තිබුණා. හැඬීම් වැළපීම් සිද්ධ වුණා, ශෝක කිරීම් සිද්ධ වුණා. නමුත් මෙන්න මේ ප්‍රතිපදාව හරහා දැන් මේ යෝගාවචරයේ හිතේ දැනෙන පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනේ. එයාගේ චර්යාවේ පවා වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. අන්න දුක අඩු වෙන බවක් එයාට තේරෙන්න ඕනේ. මොකද අපි මේ ප්‍රතිපදාවක් වඩන්නේ මේ දුක දුරු කර ගැනීමේ උවමනාවකින් සංසාර දුකෙන් දුරු වීම කියන එකේ ප්‍රබල මේ කියන්නේ එහාම තියෙන ඉලක්කය. නමුත් මේ ලෝකේ වශයෙන් මේ දුක දුරු වෙන බවක් අපිට තේරෙන්න ඕනේ. දැන් මේ බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මේ සම්පූර්ණ සංසාර දුකම මුල් කළාම නෙමෙයි මෙතනදී කියන්නේ මේ වර්තමාන වශයෙන් උනත් මේ ජීවිතයේදී පවා දුක දුරු වීමක් දුක අඩු වීමක් කන්න යෝගාවචරයෙකුට දැනෙන්න ඕනේ. මෙතෙන්දින් අදහස් වෙන්නේ මේ කායික දුක දුරවේය කායික දුක නැති වෙయ్య කියලා අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ මේ මානසික දුක අන්න ටික ටික අඩු වෙන බවක් දුර වෙන බවක් අපිට වැටහෙනවා නම් එතෙන්දින් අපිට තේරෙනවා මේ අපේ සතිපට්ඨානය තුළ අන්න පිළිහිදලා කටයුතු කරනවා කියන එක. එතකොට මේ සූත්‍රයේදී මේ තණ්හක්කය සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ කියන්නේ එතකොට මේ තණ්හාවශය වෙනකොට කර්මයක්ෂය වෙලා යනවා. කර්මේශය වෙලා යනකොට දුක්ඛය වෙලා යනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපි ටිකක් කරුණු සොයා ගන්න බැලුවොත් එක්තරා සූත්‍රයක් එනවා මේ පඨම භව සූත්‍රය කියලා අංගුත්තර නිකායේ තිකනිපාතේ ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. ඔන්න ඊටාම හොඳ අවස්ථා සම්බන්ධයක් එතෙන්දී පෙන්නනවා. දැන් මේ සංසාරේ සැරිසරන සත්වයින්ට කර්මය හරියට නිකන් කුඹුරක් වගේ කියලා කියනවා. ඒ කුඹුර හරිම සාරවත්. එතකොට ඒක තමයි নানা ප්‍රකාර කර්ම තියෙන්නේ. අපි নানা ප්‍රකාර කර්ම තියෙනවා අන්න කරපු දේවල් තියෙනවා. ඒක හරියට නිකන් කුඹුරක් වගේ. විඥානම් බීජං. අන්න මේ හිතේ තියෙන මේ ස්වභාවය දැනුවත් භාවය හරියට නිකන් බීජයක් වගේ. තණ්හා සිනේහෝ. තණ්හාව නිකන් දිය සීරාවක් වගේ. හරිය නිකන් වැස්ස වගේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් හොඳට සරු පොලවක මොකක් හරි ඇටයක් දාලා ඊළඟට ඒකට හොඳට උවමනා කරන පමණට වතුරත් වැටුනොත් අන්න ඊටාම සාරවත්ව මේ පැලේ හට ගන්නවා. ඊටාම සරුවට මේ පැලේ වැඩෙන්න පටන් ගන්නවා. අන්න වගේ තමයි අපිටත් මේ පළ දෙන්න ඕන තරම් කර්ම තියෙනවා නම් අපිත් හිතේ ගිහිල්ලා කොහේ හරි බැහැගත්තා නම් තණ්හාවෙන් ඒකට උමනා කරන අඩු අඩු වැඩිය ලැබෙනවා නම් අන්න හොඳට මේ භව ගමනක් සිද්ධ වෙනවා. මේ එක අතකින් පුනර්භවයක් සිද්ධ වෙනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රයේදී අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුය විඤ්ඤායන් විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයති පුනබ්බවාපි නිබ්බති හෝති දැන් මේ සූත්‍රයේදී විස්තර කරන්න ටිකක් ගැඹුරු කාරණාවක් බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මේ යම්කිසි සත්වයකට තියෙනවා නම් මේ කාම භවයක ඵල දෙන්න වමනා කරන කර්ම රසක් තියෙනවා නම් අන්නේ කාම භවයේ එතකොට කර්මය කියන එක කුඹුරක් වගේ වෙලා අර ඒ සත්‍යාගේ සිතේ සිත එතන තැම්පත් වෙනවා නැත්නම් එතන கிඳා බහිනවා ඒ විඥානේ පැලවෙනවා හට ගන්නවා එතකොට අන්න තණ්හාවෙන් ඒකට වමනා කරන පෝෂණය ලබලා දෙනවා හැබැයි බැරි වෙලාවත් මෙබඳු මේ කාම ලෝකයක හටගන්න ඒක විපාක දෙන්න කර්මයක් තිබුණේ නැත්නම් කාම ලෝකයක් කියලා දෙයක් පණවන්නවත් හැකියාවක් නැහැ. ඒ කියන්නේ කාම ලෝකයක් මැවිලා තියෙන්නේ කාම ලෝකයක් හැදිලා තියෙන්නේ ඒක අතකින් මේ කාම ලෝකයක පළ දෙන්න පුළුවන් විපාක තියෙන නිසා. ඒ වගේමයි කියනවා රූප ලෝකයක් හැදිලා තියෙන්නේ මේ රූප ලෝකයක පළ දෙන්න පුළුවන් විපාක තියෙන නිසා. කර්ම විපාක තියෙන නිසා. ඒ වගේමයි අරූප ලෝකයක් තියෙන්නේ අරූප ලෝකයක පළ දෙන්න පුළුවන් අන්න කර්ම විපාක තියෙන නිසා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා. එතකොට මේ කාම ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක නැත්තම් කාම ලෝකයක් තියේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නැත මේ ස්වාමීනි කියලා. ඒ වගේමයි රූප ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක නැත්තම් රූප ලෝකයක් තියේද කියලා අහනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නැත මේ ස්වාමීනි. ඊළඟට අරූප ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක නැත්තම් අරූප ලෝකයක් තියෙයිද කියලා ඇහුවාමත් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙම තියෙන්න බෑ කියලා. එහෙනම් අපිට තේරෙනවා මේ එකාතකින් මේ කර්ම විපාක මත තමයි තන තීරණය වෙන්නේ. අපිට කාම ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක තිබුණා නම් අන්න කාම ලෝකේ උප්පත්තිය ලැබෙනවා. රූප ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක තිබුණා නම් අන්න රූප ලෝකයක උප්පත්තිය ලැබෙනවා. ඒ වගේමයි අරූප ලෝකයක පළ දෙන්න පුළුවන් කර්ම විපාක තිබුණා නම් අන්න ගිහිලා අරූප ලෝකයක උත්පත්තිය ලැබෙනවා. එතකොට හරියට කර්මය කියන එක කෙතක් වගේ, කුඹරක් වගේ, විඥානය කියන එක බීජයක් වගේ ඒකේ පැලවෙන්න උවමනා කරන දියසීරාව තමයි තණ්හා වශයෙන් පෙන්වන්නේ. එතකොට මෙන්න මේ බඳු ස්වභාවයක් බුදුරජාන් වහන්සේ මේ කර්මයක් විඥානයත් තණ්හාවත් අතර පෙන්ලා තියෙනවා. ඒ වගේමයි තවත් සූත්‍රයක නිබ්බේධික සූත්‍රයේ අංගුත්තර නිකායේ චක්කනිපාතේදී කාටත් කවුරුත් අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක් බුදුරජාන් වහන්සේ කියනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා මහණෙනි මම චේතනාවම කර්මය කියලා දේශනා කරනවා සිතී චේතනාවක් චේතනාපූර්වකව අන්න මේ කයෙන් වචනයෙන් මනසින් කර්ම රැස් කරනවා ඒතර අපිට තේරෙනවා අපි සාමාන්‍යයෙන් මොකක් හරි කර්මයක් රැස් කරන්න නම් ඒ කියන්නේ අපිට චේතනාපූර්වකව යමක් කළ යුතු වෙනවා කිව යුතු වෙනවා සිතිය යුතු වෙනවා එhmenan අපි චේතනාපූර්වකව යමක් කරනකොට කියනකොට අන්න එතන කර්ම රැස් වෙනවා කියන එකට අපි තේරුම් ගන්න පුළුවන් නමුත් අපි චේතනා පුළුවන් තරම් අඩු කරගෙන ඉන්නවා නම් චේතනාපූර්වකව මුකුත් නොකර ඉන්න උත්සාහත් වෙනවා නම් අන්න ඒ කාල පරිච්ඡේදයේදී අන්න කර්ම කර්ම රැස් වෙන එක නැති වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. අපි හිතමු යම්ස කෙනෙක් විශේෂ දෙයක් කරන්නේ නැතුව එරමණිය ගොතලා වාඩි වෙලා අපි හිතමු මේ මුකුත් හිතලා නොකර ඉන්නෝ. අපි හිතමු දැන් එයා ආනාපාන සතිය වඩනවා කියලා. දැන් එතන එයා කය පාවිච්චි කළා සතුන් මැරීමක්වත්, සොරකම් කිරීමක්වත්, කාමයේ වර්ධව හැසිරීමක්වත් මේ මොකක්වත් කරන්නේ නැහැ. ඒ වගේමයි බොරු කීමක්වත්, කේලම් කිරීමක්වත්, පරුස වචන කීමක්වත්, හිස් වචන කීමක්වත් මේ මොකක්වත් කරන්නෙත් නැහැ. දැන් හිතේ දැඩි ලෝභයක් ඇත්තෙත් නැහැ, මිත්‍යා දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ, දේශයක් ඇත්තෙත් නැහැ. එක අතකින් දැන් අන්න සෑහෙන්න අකුසල කර්ම නොසිදු වෙන අවස්ථාවක්. කර්ම රැස් වෙන එක සෑහෙන අඩු වෙච්ච අවස්ථාවක්. හැබැයි අපිට ඒ තරම් මේකේ වටිනකමක් තේරෙන්නෙත් නැහැ. මොකද නිකන් ඔහේ ඉන්නවා කියලා තමයි අපිට තේරෙන්නේ. නිකන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් අපේ ගෙවල් වල අයත් ඉතින් සමහරට අහනවා මේ ඔය ගිහිල්ලා එරමණිය ගොතනට වාඩිලා ඉන්නවා. ඊට වඩා හොඳද අර කුඹුරක් කෙටුවා නම්. ඊට වඩා හොඳද මොකක් හරි උදැල්ලේ වැඩක් කරා නම් කියලා සමහරට චෝදනා කරන්නට ඉඩ තියෙනවා මේ භවනා කරන අයට. ඉතින් මුකුත් කරන්නේ නැහැනේ. මොකද ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ මුකුත් නොකර ඉන්නවා කීම තුල චේතනාපූර්වකව අපි මුකුත් නොකර සිටීම තුල කර්ම රැස් වෙන්නේ නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ කියන කර්ම රැස් වෙන්න නම් අනිවාර්යයෙන්ම චේතනාපූර්වක යමක් සිදු විය යුතුයි. කළ යුතුයි, කිව යුතුයි. චේතනාපූර්වක යමක් කියනවා නම් කරනවා නම් තමයි අන්න කර්ම රැස් වෙන්නේ. දැන් ඒකාතකින් භාවනාවේ ටික ටික විපස්සනා පැත්තට හැරෙන්න හැරෙන්න අපි මේ චේතනාපූර්වකව කරන කර්ම ටික ටික ටික අඩුවීමක් තමයි වෙන්නේ. අපි මුලදී නම් ටිකක් චේතනාපූර්වකව යමක් කරනවා. කරන භාවනාවක් කියලා කියනවා. ඒ කියන්නේ අපි හිතමු ඔන්න ආනාපානයේ දිහා බලනකොට අපේ හිත පිට යන එක වළක්වන්න ඔන්න ඒක යන විශේෂ අදිෂ්ඨානයකින් වොමනාවකින් ඒ කටයුත්ත කරනවා. මොකද නැත්තම් එයා අතීතයට යනවා අනාගතයට යනවා. එහෙනම් අපි උත්සාහයෙන් වීරයෙන් මෙනෙහි කිරීම සහිතව මේ කටයුත්ත යෙදෙනවා. ඒතකොට කරන භාවනාවක් තියෙනවා. සමහරවිට ඉතින් කර්ම රැස් වේවි. නමුත් කාලයක් යනකොට හිත මේ අරමුණේම ඉන්න පටන් ගත්තාම මුකුත් කරන්න දෙයක් නැති තරම් අනු උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා කියලා අපි කලින් කතා කළේ. ඉතින් දැන් මේ කටයුත්ත නිදැල්ලේ සිද්ධ වෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙනවා. යෝගාවචරයට දැන් අලුතෙන් කරන්න දෙයක් නැති තරම්. එයා දැන් මේ දිහා බලන් ඉදීමක් පමණයි තියෙන්නේ. අන්න ටික ටික කරන පැත්තේ ඉඳලා කෙරෙන පැත්තට එනවා. දැන් අන්න භාවනාව කෙරෙනවා. යෝගාවචරය බොහොම උපේක්ෂාවෙන් එහෙ දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් වෙලාවට නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලනවා. දැන් මේ බඳු මට්ටම් වලට එනකොට ටික ටික අන්න කර්ම රැස් කරන ගතියක් වෙනුවට අන්න ටික ටික චේතනාවන් අඩු වෙන ගතියක් තමයි එන්නේ. අපි තුමු යම්ස යෝගාවචරයේ කොන්න චිත්තානුපසනාවක් වඩනවා. චිත්තානුපසනාවක් වඩනකොට දැන් මේ සාමාන්‍යයෙන් චේතනාපූර්වකව යමක් කරනවා කියන අපි හිතමු යම්කිසි කෙනෙක් ඔන්න දානයක් දෙනවා. දානයක් දෙනකොට ඉතින් අපි සම්මාදම් එකතු කළා. හරි නැත්තම් gedara dore තියෙන දෙයක් පාවිච්චි කළා හරි තමන්ගේ ඉතුරු කරගත ධනයක් පාවිච්චි කළා හරි ඔන්න ඉතින් මම දානයක් දෙනවා. ඉතින් මගේ ධනෙ විදන් කළා මම අහවල් පන්සලට නැත්නම් අසේනාසනයට ගිහිල්ලා මම මගේ ඥාතීන්වත් සහයෝගී කරගෙන අන්න මම දානයක් දුන්නා. මම එතෙන්දි මේ මේ විදිහට කටයුතු කළා. මම තමයි සංවිධානය කළේ. මම තමයි කට්ටියට කිව්වේ. මම තමයි වාහනයක් සකස් කළේ. ඉතින් මේ විදිහට දැන් මම ඉන්නවා. මම තමයි දානි දුන්නේ. මම තමයි සංවිධානය කළේ. මගේ සල්ලි තමයි මේ ඉදන් උනේ. මම තමයි ගිහිල්ලා බඩු මුට්ටු ගත්තේ මේ හැම තැනම මම ඉන්නෝ. හැම තැනම චේතනාපූර්වක බවක් තියෙනවා. හැම තැනම අන්න පුද්ගල ස්වභාවයක්, ආත්ම ස්වභාවයක්, මමත්වයක් තියෙනවා. හැබැයි මේකෙදි කුසලයක් සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සම්මා දිට්ඨියේ පැති දෙකක් පෙන්නනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. ඒක ලෞකිකයි කියලා කියනවා. ඒකේ ආශ්‍රව සහිතයි කියලා කියනවා. දැන් මෙතන මමෙක් ඉන්නවා කියන්නේ මෙතන අවිජ්ජා ආශ්‍රවයක් තියෙනවා. ඒක අතකින් අවිද්‍යාවක් තියෙනවා මෙතන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක වැදගත් කියලාත් කියනවා. මොකද අපි මේ සංසාර යන ගමනේදී අපිට එකපාරටම මේ මමය අයින් කළා මමකින් තොර වෙලා අනාත්ම දර්ශනයක් අපේ හිතේ තර්කානුකූලව ඇති කරගෙන මේ ගමන යන්නත් බෑ. මුලින් අපි කෙනෙක් වෙලා පුද්ගලයෙක් වෙලා සත්පුරුෂයෙක් වෙලා තමයි ගමන යන්න උත්සාහත් වෙන්නේ. ඒ නිසා සීල ශික්ෂාවේදී සමාධි ශික්ෂාවේදී අපිට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියන වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කුසලයක් කරනකොට හුඟක් වෙලාවට අන්න මමෙක් ඉන්න ගතියක්, මම කරන ගතියක්, මම මැදිහත් වෙන ගතියක් තියෙනවා. අන්න ඒ හරහා කුසල විපාක රැස් ඒ හරහා අන්න අපිට ඊළඟ භවයක වෙන්න පුළුවන් නැත්නම් මේ භවයේදී වෙන්න පුළුවන් ඒ කුසල විපාක ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ නිසා මේක ආශ්‍රව සහිතයි ඒ වගේමයි උපදි වේපක්කා. මෙතනින් උපදි විපාක ලැබෙනවා. යාට අපිට මොන්නේ ඊළඟ භවයකදී ඊට වඩා යමක් හොඳ හම් වෙනවා. උපදින්නේ ටිකක් යමක්කමක් තියෙන තැනක. නැත්තම් එයාට හොඳට නුවණ පිහිටනවා. එහෙම නැත්තම් එයාගේ ශරීර වර්ණය පැහැපත් වෙනවා. ඔයාදී වශයෙන් ඒ තමන් කරපු කියපු කුසලයට අනුකූලව අන්න තමන්ට විපාක හම්බ නමුත් ඒ හැම තැනකම අන්න මම කියලා ස්වභාවයක්, පුජ්‍යල ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි විපස්සනා පැත්තකින් බැලුවාම විපස්සනා වඩන යෝගාවචරයේ හොඳට මේ අරමුණක් දිහා ඒකේ ඇතීම් නැතිම් ස්වභාවය දකිනකොට බැරි වෙලාවත් ඔතනට මම කඩම්පාත් වුනොත් අන්න සම්පූර්ණ සිද්ධිය වෙන පැත්තකට හැරෙනවා. දැන් මේ මමයි කරන්නේ මමයි විපස්සනා වඩන්නේ මම කොහොමද දැන් මේක කිහිල්ලා කියන්නේ මම කොහොමද වார்த்தාව ලියන්නේ කියලා මේ ඇතුලේ කතාව පටන් ගත්තොත් අන්න විපස්සනාව එහෙම යටපත් වෙනවා. නමුත් විපස්සනාවකදී කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සම්පූර්ණයෙන්ම ඇතුලේ කතාව සංසිඳවගෙන හැකිතාක් සංසිඳවගෙන බොහොම සංසුන් වෙච්ච මනසකින් නිහඬ වෙච්ච මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ වර්තමාන ක්‍රියාවලිය දිහා බොහොම උපේක්ෂාවෙන් හොඳ සෙවිල්ලෙන් හොඳ විමසිල්ලමත් භාවයකින් බලාගෙන ඉන්නවා. චේතනාපූර්වකව එතකොට මුලින් චේතනාවක් මුල් වුණාට මෙහෙම දෙයක් කළ යුතුයි කියලා ටික ටික භාවනාව මග යනකොට මැද යනකොට අන්න මම දිය වෙලා යනවා මම අයින් වෙනවා ක්‍රියාවක් කෙරෙනවා කටයුත්තක් කෙරෙනවා දැන් ටික ටික අන්න කෙරෙන පැත්තකට යන්නේ කෙරෙන පැත්තට යනකොට එතකොට මෙතන කතා කරන්න වෙන්නේ කර්මය ෂය වෙන ප්‍රතිපදාවක්. මෙතන කතා කරන්න වෙන්නේ අදි කුසලයක්. මෙතන අර සාමාන්‍ය මම මැදිහත් වෙලා මගේ සල් නිවේදම් කරා මම දානයක් දෙන මට්ටම නෙමෙයි මෙතන කතා කරන්න වෙන්නේ ඊට වඩා ටිකක් වෙනත් පැත්තක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ಜಾති හතරකින් මේ කර්මය ගැන තේරුම් ගත්තා කියලා. එක જાතියක් බුදුන් වහන්සේ පෙන්වනවා කන්හං කන්හ විපාකං කියලා. ඒ කියන්නේ කළු කර්ම තියෙනවා ඒකේ තියෙනවා කළු විපාක. ඒක තමයි ඔය ප්‍රාණඝාතයේ අදත්තා දානයේ කාමමිත්‍යාචාරය ආදී වශයෙන් තියෙන අකුසල කර්මයන් පෙන්වන්නේ කළු ධර්ම කළු විපාක තියෙන කර්ම තියෙනවා. ඊළඟට කියනවා සුක්ඛං සුක්ඛ විපාකං. අන්න තවත් જાතිය කර්ම පෙන්නනවා ඒකේ තියෙන්නේ හොඳ විපාක තියෙන්නේ. කුසල විපාක තියෙන ප්‍රනීත ස්වභාවයක් ඒකේ තියෙන්නේ. තවත් මේ දෙකෙන් මිශ්‍රණයකුත් තියෙනවා. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා පෙන්නනවා. ඒ කියන්නේ කෙනෙක් කුසලොත් කරනවා අකුසලොත් කරනවා. එතකොට කුසල විපාකත් අකුසල විපාකත් අන්න ලැබෙනවා. ඒ වගේමයි මෙතනදී අපිට වැදගත් වෙන ඊළඟ කොටස හතරවෙනි කොටස තමයි බුදුරජාණන් වහන්සේ කියනවා අකන්හං අසුක්ඛං අකන්හ අසුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. ඔන්න ඊටාම වැදගත් කාරණාවක් බුදුරජාන් වහන්සේ කියන ඔන්න තමන් වහන්සේ අවබෝධ කරගත්තා මෙන්න මෙහෙමත් જાතියක් තියෙනවා. ඒක කළුත් නෑ සුදුත් නෑ කළු සුදු විපාක දෙන්නෙත් නෑ. හැබැයි මේ જાතියේ කර්ම වලින් කර්මයේ ෂය වෙලා යනවා. ඔන්න ඊටාම අලුත් සොයා ගැනීමක් එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටහිච්ච දෙයක් තමයි මෙන්න මේ කර්මය ෂේ කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මෙන්න බෙබඳු කර්මත් තියෙනවා. එතකොට පින්වත්නි මොනවද මේ කර්ම? මේ සූත්‍රයේ නම සත්වෙනි කර්ම සූත්‍රය කියලා මේක තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ කර්මයේ ශේවන ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම. ඒත් අපිට වැටහෙනවා මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම කියන එක එක්තරා අන්දමකින් මේ කර්මය ශය කිරීම සඳහාත් උදව් වෙනවා. ඒ වගේමයි නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා කර්මය ශය වෙන මාර්ගයක් තියෙනවා. නැත්තම් කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. කර්මය ෂය වෙලා යෑම සඳහා කටයුතු කිරීමක් මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. ඒතර ආරෂ්ඨාංක මාර්ගයේ පැත්තෙන් විස්තර කරත් බොජ්ජංග දියුණු කිරීම පැත්තෙන් විස්තර කරත් මේ අවස්ථා දෙකේදීම මේ ක්‍රමෝපායන් දෙකේදීම අන්න කර්මේශය වෙලා යනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ ඉදිරිපත් කරන මේ මාර්ගය අපි සරලව වගේ තේරුණාට මේ තුල ඊටාම ප්‍රබල ඒකාතකින් මහා ගැඹුරු වටිනකමක් තියෙනවා. දැන් ඒ කාලෙදී ඇත්තටම බුදුරජාන් වහන්සේට සමකාලීනව හිටපු විවිධාකාර ශාස්ත්‍රෝන්වලු වරු මේ කර්මය ෂය කර ගැනීම සඳහා විවිධාකාර උපක්‍රම දැරුවා. ඒ අය සමහරලාට ඔන්න ගංගානන් නදියේ උදේ පාන්දර ගිහිලා ගිලෙනවා මේ කර්මය සෝදා හරින්න කියලා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඔන්න තමන්ගේ ඉස්සරහා හතර වටේම ගිනි මැලවල් ගහගෙන ඒකේ මැද්දට වෙලා මේ ගිනි මද්දහනේ ඉන්නවා සම්පූර්ණයෙන් මේ දාඩිය දමමින් මේ පිලිස්සෙමින් ඉන්න අන්න කර්මය දවා ගන්න කියලා. ඉතින් මේ විදිහට මිනිස්සු පුදුමාකාර විදිහට එක එක මිත්‍යා ප්‍රතිපදාවල යෙදিলা තේනවා මේ කර්මය ෂේ කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ භව ගමන සිද්ධ වෙන්නේ මේ කර්මය නිසා. මේ කර්මය ෂේ කළා හැරියොත් හැරියොත් ඔක්කොම හරි. කියන ඉතින් নানা ප්‍රකාර ප්‍රතිපදා ඒ අය අනුගමනය කළා තියෙනවා. ඉතින් එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ අහනවා දැන් ඔය තරම් මහන්සි වුණා දැන් මේ වෙච්ච මහන්සිය හරහා දැන් කොච්චර කර්මය ෂේ වුණාද? තව ෂේ වෙන්න කොච්චර ඉතිරිලා තියෙනවද කියලා ප්‍රශ්නයක් අහුවාම ඉතින් ඒ බ්‍රාහ්මණය උත්තර නැති වෙනවා. ඉතින් ඒගොල්ලන්ට කියන්න බෑ දැන් මේ මෙච්චර කාලයක් තිස්සේ මේ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කළා මේ ප්‍රතිපදාවන් හරහා කොච්චර කර්මයක් ෂේ වෙලා ගියාද තව කොච්චර ඉතිරිලා තියෙනවද කියලා උත්තර දෙන්න හැකියාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අන්න කර්මයක් ෂේ කරන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා ඒක අන්න ආරෂ්ඨාංක මාර්ගය. එහෙම නැත්නම් මෙන්න මේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ විපස්සනාව හරහා ටික ටික එතකොට යෝගාවචරයේ පුරුදු වෙන්නේ කොහොමද මෙන්න මේ කර්ම රැස් නොකර ඉන්න ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්නේ කොහොමද මමෙක් නොහදා ඉන්න ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්නේ මමෙක් වෙලා මැදිහත් වෙලා කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා කැපී පෙනෙමින් කටයුතු කරමින් අන්න ඒ හදන කර්ම රැස් කරන ගතියෙන් අයින් වෙලා. ඒ වෙනුවට දේවල් කෙරෙන්න ඉඩ හැරලා, වෙන්න ඉඩ හැරලා. ඒ දිහා උපේක්ෂාවෙන් දකිමින්, නුවණින් වටහා ගනිමින් අන්න යන ප්‍රතිපදාවක් ගැන අන්න යෝගාවචරයේ තේරුම් ගන්නවා. එයා එතනින් අදහස් වෙන්නේ සම්පූර්ණ අක්‍රීය මුකුත්ම නොකරන ඕන දෙයක් වෙත්ෙන් වෙද්දෙන් කියලා අද්දක බැඳලා බලා අද්දක බැඳගෙන බලාගෙන ඉන්න කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ බඳු ස්වභාවයක්, ඒ බඳු අඥාන උපේක්ෂාවක් නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එයා තේරුම් ගන්නවා යම් යම් කටයුතු තියෙනවා ඒවා තමන් වෙතටම එන ස්වභාවයක් තියෙනවා. හේතුඵල ධමයක් අනුව ඒවා තමන් වෙතටම ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා. ඒබඳු දේවල් අත නොහැර කරනවා. තමන්ට එනවා තමන්ට ඒවා එන බව තමන්ට වැටහෙනවා. කර්මානුරූපව සිද්ධ වෙන බව තේරෙනවා. අන්න ඒබඳු දේවල් කරනවා. නමුත් තමන්ට නොපැමිණෙන අනුන්ගේ දේවල් එයා බදා ගන්න යන්නේ නැහැ. එයා බලෙන් දේවල් වලට පැනින්න යන්නේ නැහැ. යා අනින් අනුත් ඈ ඉදිරියේ තමන් කැපිලා පේන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ තේරුම් ගන්න මෙතන යන්නේ හේතුඵල දහමක්. මේ හේතුඵල දහමට අනුව දේවල් සිද්ධ වෙනවා. මම ඒ එන දිහා බලාගෙන මේ හේතුඵල දහමට අනුගත වෙලා කටයුතු කරන්න උත්සාහත් වෙනවා කියලා. අන්න යෝගාවචරය එක්තරා අන්දමකින් ටිකක් අර මුහුකුරාගිය ප්‍රතිපදාවකට අන්න අවතීර්ණ වෙනවා. දැන් එයා තේරුම් අරගෙන මෙතන මේ මමෙක් පුජ්‍යලයක් කියාගෙන හිටියට මේ මමෙක් පුජ්‍යලයක් හදනකොටමයි දුකක් ඇති වෙන්නේ. හැබැයි යම් අවස්ථාවක මමෙක් පුජ්‍යලයක් අයින් වෙලා දේවල් වෙන්න ඉඩ හැරියාම ඒ ගැන හොඳට අවබෝධයෙන් හිටියාම මමෙක් හැදීමකුත් නැහැ දුකක් හැදීමකුත් නැහැ. අර බුදුරජාන් වහන්සේ කියන තණ්හක්කයෝ තණ්හක්කයා කම්මක්කයෝ කම්මක්කයා දුක්ඛක්කයෝ දැන් මේ දුක කියන එක සම්පූර්ණයෙන්ම අපි මම ඉදිරිපත් වෙනකොට මම ඉන්නකොට අපිට සාමාන්‍යයෙන් හිතේ ඇති වෙන ටිකක් අප්තෘප්තිකර ස්වභාවය. මට දැන් මොකක් වෙයිද? මගේ භාවනාව හරියයිද? මම මේ කරන විදිය හරිද? හරි අවිනිශ්චිත භාවයක් අපේ හිතේ ඇති වෙනවා. මොකද මම ඉස්සරහට වෙilla. මම ඉස්සරහට එන හැම මොහොතකම අපේ හිතේ ඇති වෙන්නේ හරි අවිනිශ්චිත භාවයක්. තෘප්තිමත් නැති බවක්. මොකක්කෝ අඩුවක් තියෙන බවක්. මට ඉදිරියේදී මොකක් වෙයිද කියලා හරි අවිනිශ්චිත භාවයක්. ඔන්න වගේ අර මම කියන සංකල්පේ ඉදිරිපත් වෙන හැම මොහොතකදීම අපේ හිතේ බියක්, චකිතයක්, කම්පනයක්, නැවතත් සිතුවිලි අවදිවීමක්, හිතන්න පටන් ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මම කියන එක ඉදිරිපත් කරගෙන මම කියන සංකල්පයක් හදාගෙන ඇතමෙක් අතීත භවයන් ගැන හිතනවා මම අතීතේ හිටියා මම අතීතේ මේ මේ දේවල් කෑවා බිව්වා මම හිටියේ මේ මේ ලෝකවල මම හිටියේ මේ බඳු සත්වයක් වෙලා ඉතින් මේ විදිහට අතීතය සම්බන්ධ කරගෙන මම ගාවගෙන ඔන්න හිතනවා ඇතම් කෙනෙක් ඔන්න අනාගත භවයේ මම අනාගතයේ මේ විදිහට උපදීවි. මම මේ මේ විදිහට දුක සැප ලබාවි. එතනින් චුත වෙලා මෙතෙන්ට යාවි. ඔන්න අනාගතය ගැනත් හිතනවා. මේ භවයේ ආ මම දැන් හොඳට ඉන්නවා. මම දැන් කනවා බොනවා. මම දැන් ලෙඩ වෙලා. මම දැන් සනීපයි. මට දැන් සනීපයි. ඔන්න මම ගාවගෙන මේ භවයේත් හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට අර මමෙක් ඉදිරිපත් කරගෙන මමයා ඉස්සරහට දාගෙන හිතීම තුළ පුදුම විදිහට අපේ හිතේ විවිධාකාර දෘෂ්ටි ඇති වෙනවා කියලා කියනවා. ඔය සබ්බාසව සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මම ඉස්සරහට දාගෙන පුජ්‍යල ස්වභාවයක් හදාගෙන හිතන්න හිතන්න ඒ තුල තව තව සිතමින් নিমগ্ন වෙන්න নিমগ্ন වෙන්න දෘෂ්ටි කාන්තාරයක පැටලෙනවා කියනවා. හරියට නිකන් දෘෂ්ටි වනාන්තරයක අතරමං වුණ ගතියක් දැනෙනවා කියනවා. ඉතින් ඒ නිසා මේ මම කියන සංකල්පය අපි තනිකරම එකාතකින් බුදුරජාන් වහන්සේගේ දහමට අනුව තේරුම් ගන්න තියෙන්නේ අපේම මේ තියෙන අවිද්‍යාවක් නිසා එතන එතන හැදෙන ගතියක්. එතන එතන හදන ගතියක්. ඉතින් එකාතකින් යම්සි කෙනෙක්ගේ හිතේ මමත්වයේ ෂය වෙලා නම් නැත්නම් මමත්වයේ ටිකක් හරි දුර වෙලා නම් අන්නේ හිතේ සහනයක්, සැනසීමක්, දුකේ අඩු බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ අතීතයේ හිටියා කියලා හිතුවත් එතනක් තියෙන මඤ්ඤණාවක්. දැන් ඉන්නවා කියලා හිතුවත් එතනක් තියෙන්නේ මඤ්ඤණාවක්. අනාගතේ ඉන්නවා කියලා හිතුවත් හිතුවත් මේ මම ඉන්නවා කියලා හිතුවත් ඒ තියෙන්නේ මඤ්ඤණාවක්. මේ හිතින් හදාගත්ත දෙයක් ඒ තියෙන්නේ. ඊළඟට එතන තියෙන්නේ මාන්නෙන් ආපු ස්වභාවයක්. මාන්නෙන් හදාගත්ත තත්වයක්. මේ කෙලෙසුන් හරහාමයි අපි මමෙක් හදන්නේ. ඉතින් එතකොට මේ වගේ සූත්‍ර හරහා අපිට තේරෙනවා මේ අපි කරගෙන යන කටයුත්තේදී ටික ටික අපිට වටහා ගන්න පුළුවන් නම් පුළුවන් නම් කොහෙදද මේ මමයා ඉස්සරහට එන්නේ? කොහෙදද මම හදන්නේ? කොහෙදද මම වැඩියෙන් ඉන්නේ? මේ කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේද මේ මම එන්නේ? නැත්නම් මම මොකක් හරි වැඩක් කරන්න ගියාමද මම එන්නේ? භාවනාවක් කරද්දිත් මම ඉන්නවද? භාවනාවක් කරද්දි මම නැද්ද? ඔය ආදි වශයෙන් ඉතින් කතකින් අපිට පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන් කොහෙදද මම හැදෙන්නේ කොහෙදද මම නැත්තේ වගේ දේවල් පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. එතකොට මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න දියුණු කරන්න අර හිතේ ඇතිවෙන ඒ සංසිඳීමත් එක්ක හිතේ ඇතිවන නිදහසත් එක්ක ආතතියකින් තොර ස්වභාවයත් එක්ක ඒ හිතේ තියෙන නිකලස් ස්වභාවයත් එක්ක යෝගාවචරයේකට එතකොට හැකියාවක් ලැබෙන්න ඉඩ තියෙනවා දැන් මේ මමෙක් හැදුවාම දැනෙන ආතතිය ඒ කියන්නේ මෙතෙක් අපි හිතන් හිටියේ මම මම ඉන්නවා මේ ඉන්න මම තමයි ඔක්කොම කටයුතු කරන්නේ. හැබැයි දැන් අර යෝගාවචරයා හොඳට හිතේ නිස්කලංක භාවයක් ඇති කරගෙන සමාහිත භාවයක් ඇති කරගෙන අනිශ්චිත ස්වභාවයක් ඇති කරගෙන මොකක්වත් ඇසුරු නොකර මොකක්වත් උපාදාන නොකර ඉන්න තත්වයේදී අන්න එයාට තේරෙන්න ඉඩ තියෙනවා දැන් මේ මමය ඔන්න ආයි කොහෙද හරි හැදුවා. හැදුවාම අන්න අර තිබිච්ච සංසිඳීම, තිබිච්ච නිවීම, තිබිච්ච සැනසීම, තිබිච්ච සාමකාමී බව අන්න දැන් අඩෝනා මොකද මම ඉස්සරහට ආවා. දැන් අන්න ආයි හිතේ චකිතයක් තියෙන්නේ. දැන් ආයි නිකන් අවිනිශ්චිත භාවයක් ඉන්නේ. මොකක් වෙයිද දන්නේ නැහැ කියලා අන්න හොඩි අවිනිශ්චිත භාවයක් තමයි හිතේ ඇති වෙන්නේ. සමහරවිට මෙන්න මේ වගේ අර මම හදන හදන තැන්වලදී මේ යෝගාවචරයට සමාලාට අන්න දුකක් දැනෙනවා. ආතතියක් දැනෙනවා. අනේ දුකක් දැනෙන ආතතියක් දැනෙන මේ හැම අවස්ථාවකදීම අපිට පුළුවන් නම් අන්නේ දුකෙන් අන්නේ ආතතියෙන් අත මිදෙන්න අන්න ආයෙත් මම දුර වෙනවා මම අතහැරෙනවා ආයෙත් හිත නිදහස් වෙනවා. ඒ නිසා ඔය ධාතු විභංග සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ මම හදන්න අපි විවිධාකාර දේවල් භාවිතා කරනවා. ඒවට තමයි අපි සාමාන්‍යයෙන් උපදි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔන්න මම දැන් ස්වාමීන් වහන්සේ නමක්. මම දැන් තේරවාදී භික්ෂුවක්. මම අන්න අහවල් නම තියෙන කෙනෙක්. මන් තමයි මේ නිසරණවනේ ඉන්නේ. මම තමයි බණ කියන්නේ. කියන ඔන්න මම එක් හදනවා. එහෙම නැත්නම් ඔන්න මෙතන ඉන්න මෑණි කෙනෙක්. මම අහවල් ආරාමේ ඉන්නේ. මම මෙන්න මෙච්චර වයසයි. මම තේරවාදී මෙහෙණින් වහන්සේ නම. මම දසසීල් මාතාවක්. මම මේ විදිහට බණ කියන. ඔන්න මම එක් හදනවා. නැත්නම් උපාසිකාවක්. ඉතින් මම ආවේ මෙන්න මෙහි ඉඳලා. මම මෙන්න මෙච්චර වයසයි. ඉතින් අපි මේ හැම එකක්ම මම රාජකාරී කරන්නේ මෙන්න මෙතන. මගේ වැටුව මෙහෙමයි. මගේ දරුවා මේ වගේ. මගේ මහත්තයා මෙහෙම. මට ඉඩකඩම් මෙච්චර තියෙනවා. මේ ඔක්කොම හරහා අපි අර මම අර්ථ දක්වනවා. මේ මම ඉන්නේ අර ඔක්කොම අල්ලගෙන අර අරවට සාපේක්ෂව තමයි මේ මම ඉන්නේ. මේ මම තනියෙන් ඉන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් ඈඳගෙන ඒවැ පිහිටෙන් තමයි මම ඉස්සිලා ඉන්නේ. එතකොට අපිට පුළුවන් නම් මේ මම ඉස්සිලා ඉන්න ඒ ඈඳගෙන ඉන්න ඒ උපදි ටික අතහරින්න ඒක තමයි බුදුරජාන් වහන්සේ කියන කියනවා මේ ලෝකේ තියෙන පරමම ත්‍යාගය කියලා. උතුම්ම ත්‍යාගය මෙන්න මේ සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියනවා. මේ සියලු උපදීන් අතහැර දැමීම අරිය පරමෝචාගෝ අදිදං සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියනවා. මෙන්න මේ මම හදන මම හදාගෙන ඉන්න අන්න අර උපමාන ටික මම අහවල් නම තියෙනවා මම අහවල් කෙනා මම අහවල් පුජ්‍යලයා මට මෙන්න මේ නිලතල තියෙනවා මගේ දරුවා මෙහෙමයි මගේ බිරිඳ මෙහෙමයි මගේ ස්වාමියා මෙහෙමයි මේ විදිහට මේ මම හදීම සඳහා විවිධාකාර උපමානයන් අපි ඔක්කොම රසක් තියාගෙන ඉන්නවා මේ ඔක්කොම හරහා තමයි එතන එතන මම හදන්නේ දැන් මේ වෙලාවේ ඔන්න මම බන කියනවා කියලා මට මම එක් හදන්න පුළුවන් මේ පින්වතුන් එක එකනාට මම බන අහනවා කියලා මම එක් හදන්න පුළුවන්. නැත්තම් මම නිස්සරණ වනේ ඉන්නවා කියලා මම එක් හදන්න පුළුවන්. මම දැන් සිල් අරගෙන කියලා මම එක් හදන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර විවිධාකාර අන්දමින් අපි එතන එතන මම හදන්න පුළුවන්. ඉතින් අපි මේ මම හදන වාරයක් වාරයක් පාසා අපිට පුළුවන් නම් මේකේ තියෙන මේ ප්‍රෝඩාව තේරුම් අරගෙන මේකේ තියෙන මේ මුලාව තේරුම් අරගෙන මෙතන තියෙන මේ මුසාව තේරුම් අරගෙන මෙතන තියෙන මේ ආතතිය තේරුම් අරගෙන මේ මමයා කියන එක නිකන් හුදු සංකල්පයක්. මේක ඇවිල්ලා මේ අවිද්‍යාවක්, මෙතන තියෙන මහා මෝහයක් කියලා තේරුම් අරගෙන අපිට මේ මෝහෙන් අයින් වෙන්න පුළුවන් නම්, මමයෙන් හිමීට දුර වෙන්න පුළුවන් නම්, අපි අර සාවධානව මෙතන තියෙන මේ හේතුඵල ධහමට අවනත වෙලා, සාමකාමීව ආතතියකින් තොරව මේ දේවල් වෙන්න ඉඩ හැරලා ඉන්න පුළුවන් තත්වයකට අපේ හිත නැවතත් ගන්න පුළුවන් නම් නිදහස් තත්වයකට ගන්න පුළුවන් නම් අනිශ්චිත ස්වභාවයකට ගන්න පුළුවන් නම් විවේක ස්වභාවයට ගන්න පුළුවන් නම් විරාගී ස්වභාවයට ගන්න පුළුවන් නම් අන්න ආයෙත් හිතෙන් දුර වෙලා යනවා. හිතෙන් දුක දුර වෙලා යනවා. හිතෙන් ආතතිය දුර වෙලා යනවා. හිත නැවතත් නිදහස් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි විපස්සනාවේ යනකොට කරගෙන යනකොට අපිට පොඩ්ඩක් මේ පැත්තට හිත යොමු කරන්න පුළුවන් නම් කොහෙද මම හදන්නේ? කොහෙද මම හැදෙන්නේ? කොහෙදද මේ උපදීන් මම අල්ලගෙන ඉන්නේ? කොයි කොයි උපමාන හරහාද මම ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ? කොයි වෙලාවේද මම මොකක් හරි අල්ලන් ඉන්නේ. රූපයක් අල්ලගෙන මම හදලාද? වේදනාවක් අල්ලගෙන මම හදලාද? සංඥාවක් අල්ලගෙන මම හදලාද? සංස්කාරයක් අල්ලගෙන මම හදලාද? ඔයාදී වශයෙන් අපිට මේ වෙලාවේදී මම හදලා තියෙන්නේ මොකක් අල්ලගෙනද? මේ අල්ලපු දේ අතහරින්න පුළුවන් නම් අන්න උපාදාන අතහැරියනම් අන්න මමෙක් හැදෙන්නෙත් නැහැ. ඒ නිසා මේ යන මාර්ගය ටික ටික එතකොට මෙන්න මේ මම හදලා අයින් වෙන ගතිය. මමෙන් අයින් වෙන ගතිය, මම දුර වෙලා යන ගතිය, අහංකාර මමංකාර දුර වෙලා යන ගතිය අන්න බුදුරයන් වහන්සේ ටික ටික තමයි ඉතින් අපිට කරන්න තියෙන්නේ. මොකද අපිට එකපාරටම හිතුවා තාම මෙතන මම නෑ, මෙතන තියෙන අනාත්මයක් කියලා මුලින්ම හිතාගත්තොත් ඔන්න සම්පූර්ණයෙන්ම වැඩේ අවුල් වෙලා යනවා. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සීල ශික්ෂාවේදී මමෙක් ඉන්නෝ. සීල ශික්ෂාවේදී අපි සත්පුරුෂයෙක් කියලා අන්න ඒ බඳු ස්වභාවයක් තියෙනවා. සමාධි ශික්ෂාවේදී මම සමාධියක් වඩනවා කියන ස්වභාවය ඇත්තේනො. නමුත් ප්‍රඥා ශික්ෂාවේදී තමයි අපි ටික ටික මේ දේවල් හොඳින් ප්‍රඥාවෙන් වටහා ගනිමින් ඒ වටහා ගන්නෙත් ආවට ගියාවට නෙමෙයි හොඳට මේ ප්‍රඥාව අවදි වුණු පරිසරයක් තුල බුදුරජාන් වහන්සේගේ අනාත්ම දර්ශනය අපි යෙදී යුත්තේ හොඳට මෙන්න මේ ප්‍රඥාව අවදි වෙච්ච පරිසරයක් තුලයි. එහෙම නැතුව අපිට ආවට ගියාට ඒ ඒ තැන්වලදී ධම පාවිච්චි කරන්න බෑ. අපි හොඳට ප්‍රඥාව අවදි වෙන තැනකදී තමයි අන්න ඊළඟ පීවර පාවිච්චි කරන්න තියෙන්නේ. අපි ඉනිමගක් නගිනකොට අපි ඉනිමගේ ඉහළම මේ ලෑල්ල එකපාරට අපිට අල්ලන්න බෑ. අපි අල්ලන්න ඕනේ මේ දැනට මං ඉන්න තැන තියෙන ලෑල්ල. ඒක අල්ලගෙන තමයි මම ඊළඟ එකට යන්න තියෙන්නේ. ඊළඟ එකට යන්න තියෙන්නේ. ඊළඟ එකට යද්දි පහළ එක අතහැරෙනවා. ඊළඟ පියවරට යනකොට පහළ පියවර අතහැරෙනවා. ආයේ ඊළඟ පියවරට යනකොට පහළ පියවර අතහැරෙනවා. අන්න ඒ වගේ පියවරෙන් පියවර යන ගමනක් තමයි ඉතින් අපිටත් යන්න තියෙන්නේ. ඒ නිසා අපි එකපාර්ට්ම යටම ඉන්න තැන ඉඳගෙන හිනිමඟ පෙරලලා දැම්මොත් ඔක්කොම ඉතින් ගමන අවසానයි. එහෙම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. අවස්ථානුකූලව ටිකෙන් ටික ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී විශේෂයෙන් මෙතකොට තණ්හාව අපිට අයින් කරන්න පුළුවන් නම් අර උපදීන් වලටත් අපි අල්ලගෙන ඉන්න මම අර්ථ දක්වන උපදි ටික එතෙන්ටත් අපිට මේ අයින් කළා දාන්න පුළුවන් නම් ඒ උපදි පටිනිස්සග්ගයක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුරයන් වහන්සේ කියනවා පරමෝචාගෝ යදිදම් සබ්බෝපති පටිනිස්සග්ගෝ මේ ලෝකේ තියෙන ප්‍රබලම උත්තරීතරම ප්‍රබලම අතහැරීම තමයි මෙන්න මේ උපදීන් ටික අතහැර අතහැර දැමීම. ඒ නිසා පින්වත්නි නිවනට කියනවා සබ්බෝපති පටිනිස්සග්ගෝ කියලා. මේ සියලු උපදීන් අතහැර දැමීම කියන්නේ නිවනයි කියලා කියනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා ගැන මේ කරපු ප්‍රකාශයක් රතන සූත්‍රයේදීත් කියනවා කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ මේ පිංගුතුන්ට අහලා පුරුදු ගාතාවක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ කීනම් පුරාණං අන්න ඒ අතීත කර්ම පුරාණ කර්ම ෂය වෙලා ගියා. නවං නත්ති සම්භවං මේ අලුත් කර්ම රැස් කිරීමකුත් නැහැ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් මේ ඊළඟ භව ගැන ආසාවක් ඇත්තෙත් නැහැ. ඒව ගැන ආසාවකින් තොරව කටයුතු කරනවා. තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා. ඉතින් මේ ඊළඟ භවයක් ගැන කැමැත්තක් නැතුව, ඡන්දයක් නැතුව ඊළඟට අර මේ විඥාන බීජය මේ ෂය වෙලා ගිහිල්ලා නිබ්බන්ති දිහිරා යථායම්ප දීපෝ අන්නේ රහතන් වහන්සේලා මෙතන තියෙන මෙන්න මේ පහන නිවිලා ගියා වගේ නිවිච්ච ස්වභාවයකටපත් වුණා.